අපි ලබන සතියේ එතකොට ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ 24 වෙනිදා අපි ඊළඟට ධර්ම සාකච්ඡාව පවත්වෙන්නේ 2022 දෙසැම්බර් 31 වෙනි සෙනසුරාදා මේ වසරේ අවසාන දවසේ. ඒතකොට එදාට අපි අලුත් මාතෘකාවක් ආරම්භ කරනවා. නැවැත්ම සඳහා පැවැත්ම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංස්කාර ධර්මයන් ගේ අනුත්පාද නිරෝධය මේක නවත්තන්නේ කොහොමද කියන එක. හැබැයි නවත්තන්න යන ගමනේදී අපිට පවත්වාගෙන යන්නට සිද්ධ වෙනවා. මේ පංචස්කන්ධේ පවත්වා ගන්නට වෙනවා. පංචස්කන්ධයෙන් නඩත්තු කරන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් පවත්වා ගන්නට වෙනවා. සමාජ සම්බන්ධතා පවත්වා ගන්නට වෙනවා. හැබැයි මේ පැවැත්මේදී අපිට නැවැත්ම කියන එක අමතක වුණොත් එහෙම ඒ පැවැත්ම සම්පූර්ණයෙන් වෙන පැත්තකට යොමු එතකොට නවත්තන්න ගිහිල්ලා අපට පැවැත්ම මතක වුණොත් <laughs> පැවැත්ම තුල බරපතල අර්බුදයක් ඇති එතකොට හුඟක් වෙලාවට මේ සමාජය තුල නැවැත්ම පැවැත්ම පිළිබඳව මේ පටලැවිල්ල තියෙනවා. ඉතින් ඒ නිසා අපි අලුත් වසර සඳහා මේ අවුරුද්දේ අන්තිම දවසේ ආරම්භ කරන්නේ අලුත් මාතෘකාවක් නැවැත්ම සඳහා අපේ පැවැත්ම කොහොමද හසුරුවා ගන්න ඕන කියන කාරණය. ඉතින් ඒ අලුත් මාතෘකාවත් එක්ක අපි ඊළඟ දෙසැම්බර් මාසේ 31 වෙනිදා සාකච්ඡාව ආරම්භ කරනවා. එහෙනම් අද දවසේ මৌলিক පැහැදිලි කිරීම මේ පමණකින් නිමවටපත් කරනවා. දැන් අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නට පෙර සිහිපත් කරන්නට ඕන අපි පසුගිය දිනවල පින්නතුන්ට දැනුම් දීමක් කළා අපි විශේෂ පින්කමක් කරන්නට සූදානම් කරලා තියෙනවා සජ්ජන සමාජ සංවර්ධන පදනමේ තරුණ සංසදයේ විසින් ඒ තමයි දෙසැම්බර් 19 වෙනිදා කල්පිටියේ සුමිත්ත දහම් පාසලේ දරුවන් 280කට පමණ දහම් පාසල් නිලැඳුම් සඳහා සුදු රෙදි පරිත්‍යාග කිරීම, ඒ දරුවන්ට ආහාර වේලක් පරිත්‍යාග කිරීම, ඊට අමතරව දැන් අපි තවත් ඒකට ඒ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි යොදාගෙන තියෙනවා. ඒ දහම් පාසල් ගුරුවරුන්ට අවශ්‍ය බෑග් පරිත්‍යාග කිරීම ඊළඟට එතන පිරිවෙනක් ඒ පොඩි හාමුදුරුන්ට උදේට දවල්ට දානේ උයලා තමයි පිළිගන්වන්නේ. ඉතින් මොකද ඒ ප්‍රදේශය බෞද්ධ පසුබිමක් නෙමෙයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට දානේ සකස ගන්නට වියලි සලාක ආදිය බොහොමයක් දැන් අපි සම්පාදනය කරගෙන තියෙනවා. පරිත්‍යාග කරන්නට. ඉතින් ඒ සඳහා බොහෝ දෙනා ආධාර කරලා තිබුණා. එතකොට අපිට යන සම්පූර්ණ වියදමට ආසන්න ප්‍රමාණයක් බොහෝ දෙනා දායකත්වයෙන් දරලා තිබුණා. තව පොඩි ප්‍රමාණයක තමයි වෙනසක් තියෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙකුට හෙට දවස වෙනකන් පමණක් ඒකට දායක වෙන්නට පුළුවන්. හෙට කියලා කියන්නේ 18 වෙනිදා. එතකොට අනිද්දා තමයි අපි පින්කම සිද්ධ කරන්නේ. එතකොට හෙටින් පස්සේ නැවත ඒ පින්කම සඳහා ආධාර යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අනිද්දා ඒ කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා තමයි පින්කම තියෙන්නේ. අපි පින්කම සිද්ධ කරලා හැම දිනාටම ඒ පිළිබඳව තොරතුරු දැනුවත් කරන්නම් පුණ්‍යානුමෝදනාව සඳහා. ඉතින් ඒකට දායක වෙච්ච සියලු දෙනාටම දායක වෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම විශේෂයෙන්ම ඒ කුසලය අපි අනුමෝදන් කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී බව පිණිස විශේෂයෙන් ධර්ම ඥානය දියුණු කරගන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය දියුණු කර ගැනීම පිණිස මේ මහා කුසලයත් හැම දිනාටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා.